සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ දික්වැල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී තැඹිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 න අත් හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න ධනං න රත්ත්‍ං න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ සශීලවා පඤ්ඤවා ධම්මිකෝ සියාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි අද අපේ පින්වතුන්ලාට මේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා කරගත්තේ කුද්දක නිකායේ ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ අන්තර්ගත වෙන ගාථා ධර්මයක්. න අත්ථ හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං නෛච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අත්ථ හේතු කියන්නේ තමන් නිසා. පරස්ස හේතු කියන්නේ අනුන් නිසා. අත්ථ පරස්ස. අනුන් නිසා එහෙම නැත්නම් තමන් නිසා. පුත්ත මිච්ඡේ කියන්නේ දරුවන් අපේක්ෂා කරනවා. ඒ වගේම ධනය අපේක්ෂා කරනවා. රට රාජ්‍යවල අධිපතිකම් බලතල අපේක්ෂා කරනවා. මේ විදිහට මේ ලෞකික මිනිස්සයා තමන්ගේ ජීවිතයේ සමෘද්ධිය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන කෙනෙක් හැටියට තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ සුඛ විහරණයේ පිනිස්ස විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. හැබැයි ඒ ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ තමන් නිසාවත් අනුන් නිසාවත් ඒ වගේම දරුවෝ අපේක්ෂාවෙන් දරු සම්පත් අපේක්ෂාවෙන් ධන සම්පත් අපේක්ෂාවෙන් රට රාජ්‍යවල පාලන බලය අපේක්ෂාවෙන් අධර්මයට අනුව එම නැත්නම් අධාර්මිකව සමෘද්ධිමත් භාවය අපේක්ෂා කරනවා නම් එයා පිරිහිච්ච කෙනෙක් එයා අඥානෙක් අධාර්මිකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් මේ තමන්ගේ ජීවිතයේ අවශ්‍ය කරන සැප සම්පත් ඒ භෞතික දේවල් ඒක රාශී කරගන්නකොට ඒ සඳහා ක්‍රියාත්මක කරන කටයුතු වලදී සීලයෙන් තොරව අධාර්මිකව නම් කටයුතු කරන්නේ එයා සිල්වතෙක් නොවේයි ප්‍රඥාවන්තයෙක් නොවේයි ධාර්මිකයෙක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙනවා. පින්වතුනි යම්කිසි කෙනෙක් මේ ලෝකයේ තමන්ගේ දියුණුව අන්‍යයන්ගේ දියුණුව ධාර්මිකව අපේක්ෂා කරනවා නම් ධාර්මිකව ප්‍රාර්ථනා කරනවා නම් තමන්ගේ දූ දරුවන්ගේ અભිවෘද්ධිය ධාර්මිකව ප්‍රාර්ථනා කරනවා නම් ධන ධාන්‍ය සම්පත් උපයනකොට ධාර්මිකව ක්‍රියා කරනවා නම් ඒ වගේම රට රාජ්‍ය පාලන බලතල අපේක්ෂා කරනකොට ධාර්මිකව කටයුතු කරනවා නම් එයා සිල්වතෙක් ඥානවන්තයෙක් දැහැමි පුච්චරයෙක් හැටියට බුදුහාමුදුරුවෝ අනුමත කළා එහෙමනම් ඊටාම සරලව ගත්තොත් මේ දේශනාව තුලින් අපිට පැහැදිලි කර දෙන්නේ පුජ්‍යලයා දියුණුව හොයන්න ඕන දියුණුවෙන් දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්න ඕන දියුණුව සඳහා ක්‍රමානුකූලව නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන අපකැප වෙලා කටයුතු කරන්න ඕන මේක බුදුදහමෙන් අනුමත කරලා තියෙනවා හැබැයි එහෙම දියුණුව අපේක්ෂා කරනකොට සමෘද්ධි අපේක්ෂා කරනකොට ඒ සමෘද්ධිමත් භාවය અભිවෘද්ධිය අධාර්මිකව නම් ළඟා කරගන්න උත්සාහ කරන්නේ අකටයුතුකම් වලින් නොඑක ආකාරයේ සමාජයට අහිත කර අයහපත් ක්‍රියාකාරකම් වල වැරදි ක්‍රියාකාරකම් වල නිරත වෙලා නම් ඒ અભිවෘද්ධිය අපේක්ෂා කරන්නේ එයා පිරිහිච්ච පුජ්‍යලයක් එයා අඥානයේ කැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ. ඒ නිසා අපේ පින්වතුන්ලා හිතට ගත යුතු කාරණයක් තියෙනවා ජීවිතයේ භෞතික සම්පත් වැඩි දියුණු කර ගැනීමට අපි උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳන් රාත්‍රී නිින්දට ගමන් කරන කම්ම වෙහෙස මහන්සි වෙනවා නොඑක ආකාරයේ සැලසුම් සකස් කරනවා කටයුතු කරනවා හැබැයි සිහි නුවණින් කටයුතු කරන්න මම මේ කරන කටයුත්ත යහපත් තමන්ට අනර්ථයේ පිනිස පවතිනවද සමාජයේ අන්‍යයන්ට අනර්ථයේ පිනිස පවතිනවද මගේ මගේ අපේක්ෂාව මගේ අරමුණ ඉෂ්ට සිද්ධ වුණාට මම මේ අරමුණ සඵල සාර්ථක කරගන්නේ වැරදි ක්‍රමෝපායන්ගෙන් නේද කියලා විමසලා බලලා ඒ වැරදි විදිහට නම් Tamange ඉලක්ක සපුරා ගන්න වෙරවීරිය දරන්නේ ඒ ක්‍රියාදාමයෙන් වැළකීමට කටයුතු කරන්න උත්සාහවත් වෙන්න ඒ වෙනුවෙන් මනස පුහුණු කරන්න ඒක තමයි බුද්ධානුශාසනාව හැටියට ජීවිතේට අපිට ලබා දීලා තියෙන්නේ. සමාජයේ හැම කෙනෙක්ම දියුණු වෙන්න අපේක්ෂා කරනවා. දියුණු වෙන්න වෙරවීරිය දරනවා. ඒ දියුණු වෙච්ච මිනිසුත් ඉන්නවා. හැබැයි ඒ ලැබපු දියුණුවෙන් ජීවිතේ හොයපු සතුට ළඟා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම භෞතික සම්පත් ගොඩගහ ගත්තට අනිත් පැත්තෙන් විමසලා බැලුවාම ඒ ගොඩගහගත් භෞතික සම්පත්වලට වඩා උසට ජීවිතේ කරදර ගැටලු ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. අනේ අපිට මේ දේවල් තිබුණට මේ දේවල් තිබුණට අහවල් අහවල් දේවල් තිබුණට කෝහිතට සහනයක් කෝහිතට අස්සසිල්ලක් මේ විදිහට සැප සම්පත් වලින් පිරීලා තිබුණත් තැවි තැවි දුක් විඳින මිනිසුන් මේ සමාජයේ තුල අනන්තවත් ඉන්නවා. ඇයි එහෙම වුනේ? ඒ තමයි අධාර්මිකව ජීවිතයේ සමෘද්ධිය ළඟා කරගෙන තියෙනවා අකටයුතුකම් වලින් ජීවිතයේ කටයුතු සපුරාගෙන තියෙනවා ඒ නිසා එක පැත්තක් සැපිරෙනකොට එක පැත්තක් සම්පූර්ණ වෙනකොට අනිත් පැත්තෙන් මහා අවුල් ගොඩක් ප්‍රශ්න ගොඩක් බවට ජීවිතේ පත් කරගෙන තියෙනවා. බුදුදහම හැම මොහොතකම නිවැරදි ගමන් මඟ පෙන්වන දහමක්. ජීවිතයේ දියුණුව වේවා ආධ්‍යාත්මික සංවර්ධනය වේවා මේ සියලු පැතිකඩයන් තුලින් පුජ්‍යලයාගේ දියුණුවට නිවැරදිව මාවත පෙන්වන ධමයක් බුද්ධ දේශනාව. ඒ ධර්මයට පටහැනි විදිහට ඒ ධර්මයට පිටුපාලනම් අපි ගමන් කරන්නේ අපේ ජීවිතේ ප්‍රශ්න වලින් ප්‍රශ්න වලට අවුලෙන් අවුලටපත් වෙනවා මිසක් ඒ අවුල අවුල ලිහෙන මට්ටමක් කවදාක්වත් දකින්න ලැබෙන්නේ නැහැ පින්වතුනි. එනිසා මේ කාරණාව හිතට අරගෙන මම මුලින්ම මතක් කරා දුර්ලභ වටින ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඒ ජීවිතේ වටිනාකම අර්ථවත් වෙන ආකාරයට ජීවන ගමන් මඟ සකස් කරගන්න කියලා. එදා සවැත් නුවර හිටියා ධම්මික කියලා උපාසක මහත්මේ. මේ ධම්මික උපාසක මහත්මයා තුනුරුවන්ට බොහොම ලැබි දායක මහත්මේ. ශාසනයේට තුනුරුවන්ට බොහොම ගරුසරු ඇති දායක මහත්මේ කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ සිත තුල පැවතිච්ච ආසාවක් ප්‍රබලව ඉස්මතු වෙනවා ශාසන භ්‍රමචර්යාවේ නිරත වීමේ අවශ්‍යතාවය කියන්නේ ගිහි සැප සම්පත් අත්හැරලා පැවිදිදම් පුරන්න ඕන කියන අදහස පහළ වෙනවා එහෙම පහළ වුණාට පස්සේ මේක තමන්ගේ ක්‍රියාදර බිරිඳට ස්වාමි දියණියට සඳහන් කරනවා මට මේ ජීවිතයෙන් ඇති පළක් නැහැ මම කැමති මේ හැම දෙයකින්ම නිදහස් වෙලා සසුන් ගත වෙලා පැවිදි භාවයට පත් වෙන්න ඒ වෙලාවේදී අර ස්නේහවන්ත ස්වාමි දියණිය බොහොම ගෞරවයෙන් බොහොම සංසුන්ව තමන්ගේ ස්වාමියාට පහදලා දෙනවා ඔබතුමන්ගේ අරමුණ බොහොම විශිෂ්ටයි. එනමුත් ඔබට දාව මගේ කුස්සේ පිරිසිඳගෙන ඉන්නව දරුවෙක්. ඒ දරුවා බිහි වෙනකන් ඉඳලා ඔබේ අරමුණ වෙනුවෙන් ඔබ කටයුතු කරන්න. එහෙම නොවුනොත් මට ලෝකයාගේ අපවාදයට ගැරහුමට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ බිරිඳගේ ආයාචනය මේ බිරිඳගේ අදහස ඊටාම කාරුණිකව පිළිගත්තා ධම්මික උපාසක මහත්තයා. ඊළඟට මේ දරුවා බිහි වුණාට පස්සේ ඔහු දුවපැන ඇවිදින වයසටපත් වුණාට පස්සේ අර බිරිඳ ස්වාමියාට අවසර දෙනවා සසුන්ගත වෙන්න. ඔහු සසුන්ගත වෙලා බණ භාවනා කරලා ජීවිතයේ උත්තරීතර ඵලය මගඵල ලබා ගන්නවා. කාලයාගේ ඇවෑමෙන් මේ ධම්මික උපාසක මහත්මයා අර සසුන්ගත වෙච්ච ඒ භික්ෂුව තමන්ගේ ගිහි කල පුතණුවන්ටද සාසනික උරුමය දායාදය ලබා දෙනවා. ඔහු සසුන්ගත වෙනව බණ භාවනා කරලා ඒ ජීවිතේ ප්‍රතිඵල නෙලා ගන්නවා. දැන් මේ බිරිඳ කල්පනා කරන මට හිතිය මගේ ස්වාමියාත් සසුන්ගත වෙලා මට හිතිය මගේ පුතණුවනු සසුන්ගත වෙලා ඒ දෙදෙනා වෙනුවෙනුයි මම මෙතෙක් කල් ජීවත් වුනේ ඒ දෙදෙනා නැතුව මම මේ ගත කරන ජීවිතයෙන් ඇති ඵලයේ කුමක්ද? ඒ නිසා මමත් මේ සියලු දේවල් අත්හැරලා සසුන්ගත වෙනවා කියලා ඇයත් සසුන්ගත වෙනවා. මේ සියලු දෙනාම ජීවිතයේ අර්ථය එකතු කරගන්නවා. දැන් මේ ධම්මික උපාසක මහත්මාගේ මේ කතා ප්‍රවෘත්තිය අපේ පින්වතුන්ලා නොඑක් අවස්ථාවන් වල ධර්ම දේශනාවල ශ්‍රවණය කරලා තියෙනවා. අපේ දේශකයන් වහන්සේලාගෙන් නිතර දෙවේලේ අහලා තියෙනවා. නමුත් හිතට ගන්න මේ කතා ප්‍රවෘත්තිය තුළ අපේ ජීවිතවලට ගත යුතු ආදර්ශ රාශියක් තියෙනවා. ගත යුතු ආදර්ශ රාශියක් තියෙනවා. ධම්මික උපාසක මහත්මයා තමන්ගේ ප්‍රියාදර ස්වාමි දියණියට බිරිඳට මතක් කරනවා මට සසුන්ගත වෙන්න ඕන කියලා. බිරිඳ ස්වාමියාගෙන් කාරුණික ඉල්ලීමක් කරන ඔබට දාව මගේ ගැබේ කුසෙහි දරු ගැබක් පිරිසිඳගෙන තිබෙනවා ඒ දරුවා මෙලොවට බිහි වෙනකන් ඉන්න කියලා. අර ඥානවන්ත සිල්වත් ස්වාමියා බිරිඳගේ ඒ ඉල්ලීමට ඇහුම්කම් දෙනවා. අද අපේ සමාජයේ තුල නොඑක ආකාරයේ අර්බුද මතුවලා තියෙන පෞල් සාස්ථාව තුල විවිධ අර්බුද මතුවලා තියෙනවා. පින්වතුනි පළවෙනි අවුරුදු 5 6 බොහොම ප්‍රියාදර අන්‍යෝන්‍ය වශයෙන් බොහෝම ලෙන්ගතු ආදරණීය අඹුසැමි යුවලක් හැටියට යුග ජීවිතයේ ගත කරන අපේ සමාජයේ උදවිය අවුරුදු 5ක් 6ක් ගත වෙනකොට එකිනෙකා නුරුස්සන කුලල් කා ගන්න ඇනකොටා ගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඇයි එතෙන්ට මේ සමාජයේ අපේ පෞල් සංස්ථාව වැටිලා තියෙන්නේ? අනේකාගේ අදහස් වලට ඇහුම්කන් දීමට වෙලාවක් නැතිකම. බිරිඳට ඇහුම්කන් දෙන්න ස්වාමියාට වෙලාවක් නැහැ ස්වාමියාට ඇහුම්කන් දෙන්න බිරිඳට වෙලාවක් නැහැ අනෙකාගේ අදහස් නොසලකා හැරීම යම්කිසි පෞල් සාස්ථාව තුල යම්කිසි තීරණයක් තීන්දුවක් ගන්නවා නම් දෙදෙනත් එක්ක සාමූහිකව ගමන් කරන මේ යුග ජීවිතයේ තුල කතා බහ කරලා එක තීරණයකට ඇවිල්ලායි ජීවිතේ කටයුතු සිද්ධ කරන්න ඕන. ස්වාමියා යම්කිසි කටයුත්තක් කරනවා නම් Tamange සියලු කටයුතු වලට සෙවණැල්ල වගේ ළඟින් ඉන්න බිරිඳත් එක්ක සාකච්ඡා කරලා ඇයගේ අදහස් විමසලා බලලා කටයුතු කරන්න ඕන. ඒ වගේම බිරිඳ යම්කිසි තීරණයක් ක්‍රියාත්මක කරනවා නම් ස්වාමියාගෙන් විමසලා ඔහුත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිල්ලා කටයුතු කරන්න ඕනේ. අපි ඒ ගැන සැලකිලිමත් වෙනවද කියලා මොහොතකට කල්පනා කරලා බලන්න. අපි නිරන්තරයෙන් මේ සමාජයේ අහන කතාවක් තමයි බොහෝ ස්වාමිවරු කියනවා මම පඩිපත අතට ගත්තහම ඉස්සෙල්ලාම ගිහිල්ලා මගේ නෝනට දෙනවා වතුර බිල් ලයිට් බිල් සියලු දේවල් ගෙවලා මාසෙට අවශ්‍ය කරන කෑම බීම උපකරණ ටික සියල්ල ගෙදරට ගෙනල්ලා දානවා. දරුවන්ගේ ඉගෙනීමට අවශ්‍ය කරන මුදල් ටික නොඅඩුව සම්පාදනය කරනවා. අහලා බලන්න මම මගේ යුතුයකම් සියල්ල අකුරට ඉෂ්ට කරලා තියෙනවා. කිසිදු ආකාරයකින් එයාලට අගහිග කමක් ඇති කරලා නැහැ. ඒ වුණාට මගේ බිරිඳට මා ගැන හැඟීමක් නැහැ වටිනාකමක් නැහැ. ඔන්න ස්වාමියාගේ ප්‍රකාශය. අනිත් පැත්තට බිරිඳත් ඒ වගේම ප්‍රකාශනයක් කරනවා. මම අනිත් කාන්තාවෝ වගේ විනෝද චාරිකා යන්නේ නැහැ. විලාසිතාවලට අපේ ස්වාමියා හම්බ කරලා දෙන මිල මුදල් වියහියදම් කරලා නාස්ති කරන්නේ නැහැ. දරුවෝ බොහොම හොඳට බලා කියාගෙන එයාලා පන්ති වලට අරගෙන ගිහිල්ලා උගන්න කියාගෙන නාවල කවල පොල විය ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන උයලා පිහලා අස්පස් කරගෙන බොහොම ලස්සනට ගෙදර කටයුතු සිද්ධ කරගෙන අනිත් කාන්තාව වගේ නෙමේ මම මේ දේවල් අකුරට සිද්ධ කරනවා ඒ වුණාට මගේ ස්වාමියාට මා ගැන හැඟීමක් නැහැ මා ගැන අගයක් නැහැ දැන් මේ දෙපැත්තෙන්ම ප්‍රකාශ වෙන කාරණාවන් දෙක පිළිබඳව අවධානය යොමු කරලා බලන්න. මෙතන මොකද්ද කියවෙන්නේ කියලා. ස්වාමියා කියන මම මාසේ අන්තිමට padipata ගෙනල්ලා බිරිඳට දෙනවා භෞතික දේවල් සියල්ල සම්පූර්ණ කරනවා ඒ නිසා බිරිඳ මට ආදරය කරන්න ඕන මාව අගේ කරන්න ඕන බිරිඳ කියනවා මම ගෙදර ඉඳගෙන දාසියක් වගේ ගෙදර දොරේ කටයුතු සියල්ල සම්පාදනය කරනවා. දරුවන්ට අඩුපාඩුවක් නැතුව දරුවෝ හොඳින් රැක බලාගෙන ගෙදර පිරිවලට තියාගෙන කටයුතු කරනවා. ඒ නිසා මගේ ස්වාමියා මට ආදරය කරන්න ඕන. මේ දෙදෙනාගේම ජීවිතයේ මේ කතන්දර තුල මේ ප්‍රකාශනයන් තුල අර අන්‍යෝන්‍ය වශයෙන් හදවත තුල තියෙන්න ඕන ලෙන්ගතුකම ස්නේහවන්තකම ආදරය කියන එක මේ වචනවල ගැබ් වෙලා තිබුණද කියලා කල්පනා කරලා බලන්නකෝ ජීවිතේ යාන්ත්‍රික වෙලා ජීවිතය භෞතික දේවල් වලට සීමා වෙලා තියෙනවා ඒ නිසා බිරිඳට ස්වාමියා රුස්සන්නේ නැහැ ස්වාමියාට බිරිඳ රුස්සන්නේ නැහැ එතනින් අඹුසැමියන් හැටියට එනකොටා ගැනීම මත ඒ බලපෑම දරුවන්ට එනවා. දරුවෝ හිතුවක්කාර වෙනවා. අධ්‍යාපනික කටයුතු වලින් පිරිහීමට ලක් වෙනවා. නොඑක ආකාරයේ අර්බුද රාශියක් ඇති වෙලා. අනේ මේ වැඩට ඇවිල්ලා ඔෆිස් එකේ ඉන්න ටිකට විතරයි මම ටිකක් හරි ඔළුව උස්සගෙන හිතේ සැනසෙල්ලෙන් ඉන්නේ. ගෙදෙට්ට ගියාම ඔළුව පිස්සු වැටෙනවා. මෙහෙම ප්‍රකාශ කරනවා. දැන් කල්පනා කරලා බලන්න කොතනද වරද තියෙන්නේ කියලා. gedara දෝෂයක්ද? වාස්තු විද්‍යාත්මක දෝෂයක්ද? ග්‍රහාපලවල දෝෂයක්ද? නෑ. ඔබේ ජීවන රටාවේ විධිමත් භාවයක් නැතිකම නොඑක ආකාරයේ කලමනාකරණයකින් තොර වෙච්ච උහේ ජීවත් වෙන්නම් වාලේ අරමුණක් නැතුව හඹාගෙන යන මේ ගමන තුල ඇති වෙලා තියෙන අර්බුද රාශියක්. ඒ නිසා යම්කිසි කෙනෙක් ජීවිතයේ සමෘද්ධි අපේක්ෂා කරනකොට මේ සියලු පැතිකඩයන් ඔස්සේ කල්පනා කරලා ජීවිතය සකස් කරගන්න ඕනේ. තුනුරුවන්ට ලැබි වෙච්ච ධම්මික උපාසක මහත්තයා ආදරණීය බිරිඳගේ ප්‍රකාශනය කොයිතරම් ලෙන්ගතුව ඇහුම්කන් දුන්නද? ඔහු ඒකේ සාධාරණ ඉල්ලීමක් කියලා පිළි අරගෙන ඇයට අහු ඇහුම්කන් දීලා ඔහුගේ අරමුණ ටික දවසකට ප්‍රමාද කළා. මේක ඊටාම වටින අවස්ථාවක් ජීවිතේ ගත්තාම සමහර වෙලාවට මේ සමාජයේ අපි අත්දකිනවා තමන්ගේ ආදරණීය බිරිඳ ගැබ්බරලා ඉන්නවා ඇයව වෛද්‍ය උපදෙස් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යන්න ස්වාමියාගේ හිතට අදහසක් පහළ වෙන්නේ නැහැ. විවේකයක් තියෙන දවසටවත් ඇය සමග ඇයව ආරක්ෂා කරගෙන ඇයට අවශ්‍ය කරන රැකවරණේ ලබා දෙමින් ඇයට ඒ සඳහා උදව්පකාර කරන්නට බොහෝ ස්වාමිවරුන්ගේ හිතට අදහස පහළ වෙන්නේ නැහැ. නමුත් මේ තුනුරුවන්ට ලැබිව දැහැමිව ජීවත් වෙන ධම්මික උපාසක මහත්තයා තමන්ගේ බිරිඳගේ ඒ ඉල්ලීමේ තියෙන සාධාරණකම වටිනාකම හඳුනාගෙන ඔහු පැවිදි වීමට තිබිච්ච අදහස ටික කාලයකට ප්‍රමාද කළා. දැන් මෙතනින් අපිට මතුවලා පේන තවත් කාරණයක් තියෙනවා අඹුසැමියන් හැටියට එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ නකුල මාතා නකුල පිතා දෙදෙනා අපේ බෞද්ධ සාහිත්‍යයේ අපිට දකින්න ලැබෙන හමු වෙන බොහොම ආදරණීය අඹුසැමි යුවලක්. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා තමන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් පවතින ඒ දැඩි ප්‍රේමය පිළිබඳව ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා අනේ ස්වාමීනි අපි දෙන්න කැමති මේ විදිහටම ඊළඟ භවයේදීත් ආදරයෙන් මුණ ගැහෙන්න. පින්වතුනි හොඳට හිතට ගන්න. අනේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේ නකුල මාතට නකුල පිතාට අනුශාසනා කළේ නෑ මොනවද මේ කතා කරන අඥාන කතාවන් මේ දි รา පත් වෙන කුණු වෙන ජරා ජීර්ණ වෙන කුණු පංචස්කන්ධයේ පිළිබඳව ඔහොම රාගයෙන් බැඳෙන එක, ඔහොම ආලයෙන් බැඳෙන එක අඥානකමක් ඒ නිසා මේ සසර දිග්ගැස්සෙන කාරණයක්. ඒ නිසා ඒ පැත්ත හිතන්නේ නැතුව ඔය සියලු දේවල් අමතක කරලා මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ මෙනෙහි කළා සසරින් එතර වෙන්න උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ නකුල මාතා පිතා දෙන්නට අනුශාසනා කළේ නැහැ. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපේ සමාජයේට යම් තරමකට වැරදුනේ මෙන්න මේ ධර්මයෙන් ඈත් වෙච්ච නිසා. මෙච්චර වටින ධර්මයක්, මෙච්චර වටින ජීවන දර්ශනයක් අපිට උරුම වෙලා තියෙද්දිත් අපි මොනතරම් කුලල් කා ගන්න ගැටුම් වලින් පිරිච්ච මානසික අසහනයෙන් යුක්ත පිරිසක් බවට පත් වෙලා තියනවද එවැනි தත්යකට වැටිලා තියෙන්නේ මේ කියපු කාරණාවන් අපි හරියාකාරව ජීවිතයත් එක්ක ගලපගත්තේ නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවන් අපේ බෞද්ධ සාහිත්‍ය ඕන තරම් තියෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කරනකොට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන්නේ ස්වාමීනි අපි කසීසලු අඳින කාමභෝගී ජීවිතයක් ගත කරන ඒ වගේම සුවඳ විලවුන් ගල්වාගෙන අපි ජීවත් වෙන ලෞකික ජීවිතයේ සතුටින් ගත කරන්න උත්සාහ කරන මිනිස්සු අනේ බුදුහාමුදුරනේ අපිට ගැළපෙන ධර්මයක් දේශනා කරන්නේ අනේ බුදුහාමුදුරෝ ඒ ආරාධනේ පිළි අරගෙන ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කළා එනිසා බුදුහාමුදුරෝ ඒ පැත්ත වෙනුවෙන් මඟ පෙන්වපු ශාස්ත්‍රූවරයෙක් ඒ මාවතත් අපි මේ ශ්‍රාවක පින්වතුන්ට පහදලා දිය යුතුයි හේතුව මේ ජීවිතයේ කලකෝලාහල ඇති වෙනකොට මානසිකව කඩා වැටෙනකොට අපිට ආධ්‍යාත්මික වශයෙන් ලොකු දියුණුවක් ඇති කරගන්නට මනස මනසට ඉස්පහසුවක් ලබා ගන්න පහසු නෑ. මනස සංසුන් කරගන්න හොඳ පරිසරයක් තියෙන්න ඕනේ. පෞල් සාස්ත්‍රාව තුළ මේ පරිසරය ගොඩනගා ගන්න ආකාරය මේ ධර්මයේ තුලින් අපි මුලින්ම හඳුනාගෙන මේ දැහැමි ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නකුල මාතා පිතා දෙන්නට පහදලා දුන්නේ ඔබේ අදහස බොහොම අගේ. ඔබ දෙපළට ඊළඟ භවයේදී ඔය විදිහටම ආදරේ මුණ ගැහෙන්න අවශ්‍ය නම් මෙන්න මේ ಗುಣධර්ම ටික පෝෂණය කරගෙන දියුණු කරගෙන ජීවිතේ කටයුතු කරන්න. මොනවද ඒ ಗುಣධර්ම? සම සීල, සම ශ්‍රද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග. දෙන්නාම එක හා සමානව සිල්වත් වෙන්න. එක්කෙනෙක් සිල්වත් වෙලා අනිත් එක්කෙනා උපරිමයෙන් දුස්සීල වුණොත් මොකද වෙන්නේ? මේ බණ ටික අහන යුග ජීවිතයේ ගත කරන වියපත් වෙලා ඉන්න අපේ වයෝවෘද අම්මා තාත්තා නෙමෙයි මැදි වයසේ ඉන්න අපේ නෝනලා මහත්තුරු කරුණාවෙන් මේ බණ ටික අහලා හිතට ගන්න. එක්කෙනෙක් විතරක් සිල්වත් වෙලා කොහොමද ජීවිතයේ සංවර්ධනයක් ඇති කරගන්නේ? සමශීල දෙන්නාම එක හා සමාන සිල්වත් වෙන්න ඕන. සීලේ වටිනාම දෙයක් නේ මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බුරු කීමෙන් වැළකීම බොරු කීම විතරක් නෙමෙයි බොරු කිරීමෙන් හොරකම් කිරීම බොරුව කියන්නේ හොරකමටත් අයිති වෙනවනේ. එතකොට බොරු කීමෙන් බොරු කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ රකින්න ඕන. ස්වාමියා බිරිඳට බොරු කියනවා නම් බිරිඳ ස්වාමියාට බොරු කියනවා නම් කවදාක්වත් පින්වතුනි ජීවිතයේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි gedara තියෙන ලොකුම වාස්තු දෝෂය ඒක තමයි gedara තියෙන ලොකුම ග්‍රහපලය. මොකද අපේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙන බොරු කියන මිනිහට මේ ලෝකේ කරන්න බැරි අකුසල කර්මයක් නැහැ කියලා. නිසා දෙදෙනාම එක හා සමානව සිල්වත් වෙන්න ඕන. සම සීල, සම ශ්‍රද්ධා දෙදෙනාම එක හා සමාන ශ්‍රද්ධාවන්ත යුවලක් වෙන්න තුනුරුවන්ට ගරු කරන තුනුරුවන් අදහන ආගම ධර්මයට අවනත වෙච්ච ඇහුම්කම් දෙන අය බවට පත් වෙන්න ඕනේ. කල්පනා කරලා බලන්න අපි ළඟ මේවා තියනවද කියලා. සමහර වෙලාවට තමන්ගේ ස්වාමියා නොඑක ආකාරයේ ග්‍රහාපල වලින් කරදර කම්පටුළු වලින් පීඩාවටපත් වෙනකොට බිරිඳ පන්සල් ගානේ ගිහිල්ලා දින ගණනාවක් තිස්සේ බෝධි පූජා පවත්වනවා අනේ ඔයාට ඕන නම් කරගන්න මට ඕවට එන්න වෙලාවක් නැහැ මේ වෙලාවක් නැතිකමද ශ්‍රද්ධාවක් නැතිකමද කියලා මොහොතකට කල්පනා කරලා බලන්න මේ සම ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕන ධම්මික උපාසක මහත්තයා ඉදිරිපත් කරපු යෝජනාව පිළිබඳව අර බිරිඳ ගැටුමක් ඇති කරගත්තේ නැහැ. හේතුව තමයි ඇයත් පිළිගත් විශ්වාස කරා තමන්ගේ ස්වාමියාගේ මනස තුල ඇති වෙලා තියෙන අරමුණ බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ අරමුණ බොහොම වටිනවා. ඒ නිසා ඇය තුල ඒ ශ්‍රද්ධාව තියෙන නිසා ඇය ඒ අදහස ගරු කළා. නමුත් ඇය ඒක ඉල්ලීමක් සිද්ධ කරා. ඒ ඉල්ලීම පිළිබඳව අර ඥානවන්ත සිල්වන්ත උපාසක මහත්තයා සාධාරණව කල්පනා කරා. සම සද්ධාව තිබිච්ච නිසා තමයි එතන ඒ විදිහට කටයුතු සිද්ධ වුනේ. එහෙම සම සද්ධාාවක් නැති තැන මොනතරම් ගස්තන අපේ පෞල් ජීවිතය තුළ ඇති වෙනවද කියලා කල්පනා කරලා බලන්න. සම සීල, සම ශ්‍රද්ධා, සම ත්‍යාග. ඒ ත්‍යාග කියන්නේ පරිත්‍යාගය. සමහර වෙලාවට නෝනා ඕනවටත් වැඩියෙන් පරිත්‍යාගශීලී. දරුවන්ගේ දේවල් ගැන හොයන්නේ නැහැ. ගෙදර දොරේ අභිවෘද්ධිය ගැන හොයන්නේ නැහැ. ගෙදර දහසක් ප්‍රශ්න තියෙද්දි රටේ ලෝකේ මිනිසුන් සනසමින් කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට පෙන්වලා දීලා තියෙන්නේ තමන් කරන ක්‍රියාවෙන් ආත්මාර්ථයත් පරාර්ථයත් කියන මේ උභයාංශේම මේ දෙයංශේම නිවැරදිව යහපත්ව සම්පූර්ණ වෙන්න ඕනේ. එක පැත්තකට පමණක් යහපත සිද්ධ වෙනකොට අනිත් පැත්තෙන් ගැටලු මතු කරනකොට ඒක යහපත් දෙයක් වෙන්නේ නැහැ ප්‍රතිඵල යහපත් වෙන්නේ නැහැ. නිසා පරිත්‍යාගශීලී වෙන්න ඕන. ඒ වගේම නොමසුරුව කටයුතු කරන தත්ත්වයේ බිරිඳක් ස්වාමියෙක් බවට පත් වෙන්න ඕන. නැත්නම් අවස්ථාවල සමහර ස්වාමි දියණිවරු ඉන්නවා තමන්ගේම පවුලේ ඥාති වර්ගයාට සියලු දේවල් කරගන්න වෙරවීරිය දරනවා ස්වාමියාගේ පැත්තේ ඥාති හිතයිසීන් පිළිබඳව හැරිලවත් බලන්නේ නොඑක ආකාරයේ අඩුලුහුඩුකම් කිය කියා විවේචන සිද්ධ කරනවා සමහර ස්වාමි පුරුෂයෝ ඉන්නවා බිරිඳගේ පැත්තේ අය දිහා අඩුලුහුඩුකම් කිය කියා ඔවුන් අහලකටවත් යන්නේ නැහැ. ස්වාමියාගේ පැත්තේ අයට විතරක්, ඔහුගේ පැත්තේ අයට විතරක් සැලකිලි සත්කාර සම්මාන කරනවා. ඒතකොට සම ත්‍යාග නැහැ. ඊළඟට සම ප්‍රඥා. එක හා සමානවම ඥානවන්ත වෙන්න ඕන. යම් කිසි කාරණයක් දිහා තීන්දුව තීරණ ගන්නකොට එක හා සමානව ඒකේ හොඳ නරක දකින්න පුළුවන් ස්වභාවයක් තියෙන්න ඕන. එවැනි බුද්ධි මට්ටමක් තියෙන්න ඕන. දැන් මේ නකුල මාතා පිතා දෙපළට කියපු කාරණා හතර. සම සීල, සම ශ්‍රද්ධා, සම ත්‍යාග, සම ප්‍රඥා. ඔය කියන කරුණු හතර වැඩි දියුණු කරගෙන ජීවිතේ කටයුතු කරන්න ඊළඟ භවයේදීත් ඔබ දෙපළට ওই වගේම ආදරයෙන් මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඒ අවශ්‍ය කරන උපදේශය ලබා දුන්නා. ඒ අනුශාසනාව ලබා දුන්නා. දැන් මේ කරුණු හතර ගත්තාම සමසීල සමසද්ධා සමප්‍රඥා තියාග කියන කරුණු හතර ගත්තාම එහි ඇතුළාන්තයේ තුල අන්තර්ගත වෙන තවත් අර්ථයක් තියෙනවා. දෙදෙනාම සමාන අදහස් වලින් යුක්ත දෙපලක් බවට පත් වුනහම යුග දිවිය සාර්ථකව කරදර කම්කටොළු වලින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න පුළුවන් කියන කාරණේ. අර සප්තබරියා සූත්‍රයේ තුල දේවතා දේවතා දේවියා සද්දින් සංවසති කියලා අනුශාසනා කළේ. දෙවියෙක් දේවතාවිය සමග එකට වාසය කරනවා කියන උපමාව පින්වේ බුදුරජාණන් වහන්සේ මේ සම සීල සම ශ්‍රද්ධා සම ත්‍යාග සම ප්‍රඥා තියෙන අමුසැමියවලා. එතන දිව්‍ය ලෝකයක් වගේ. දෙවියෙක් දේවතාවියක් එකතු වෙච්ච තැනක ගැටුම් නැහැ. අපි හැම වෙලාවෙම කලකෝලාහල ඇති කරගන්න, ඉරිසියාවෙන්, කුහකකමින්, වෛරයෙන් අනිකා නසන්න, තලන්න, පෙලන්න, අනිකාව විනාශ කරන්න නොඑක ආකාරයෙන් එනකොටාගෙන කලකෝලාහල ඇති කරගන්න තැනට අපි කියනවා හතර අපායෙන් එකක් කියලා. ඒ මිනිසු නිකන් යක්කු වගේ. අපි එහෙමයි කතා කරන්නේ. කරුණාව, මෛත්‍රිය, ආදරය, සෙනෙහස, ප්‍රියශීලී වචන මේවා කැටිව එකතු වෙලා ගත කරන සමාජ පසුබිම අපි කියනවා නේ එතන හරි සාමකාමී. එතන එතන හරි සංසුන්. මේ මිනිස්සු එකිනෙකාට බොහොම ගෞරවණීයයි. එකිනෙකාට බොහොම ආදරණීයයි. කාගේවත් හිත රිදෙන, තැලෙන වචන කියන්නේ හරියට නිකන් දිව්‍ය ලෝකයක ජීවත් වෙනා වගේ හිතට පුදුම සැහැල්ලුවක්, හිතට දුකක් වේදනාවක් දැනෙන්නේ. දැන් මේකම නෙමෙයිද අපේ පෞල් පසුබිම තුලත් ඇති කරගන්න ඕන தත්ත්වය අපි. ස්වාමියාට ආදරයෙන් කතා කරන්න, බිරිඳට ආදරයෙන් කතා කරන්න, දරුවන්ට ආදරයෙන් කතා කරන්න, එකිනෙකා අගේ කරගන්න, ආදරණීය ප්‍රියශීලී වචන කතා කරන්න. ඒ පසුබිම ගොඩ නැගෙනකොට අපේ පවුල අර බුදුරජාණන් වහන්සේ සප්තභරියා සූත්‍රයේ මතක් කරපු ආකාරයට දෙවියෙක් දේවතාවියා සමග එකතු වෙච්ච තැනක් බවට පත් වෙනවා. එහෙමනම් මේ අදහස් ගැළපීම අදහස් වල සමානකම යුග ජීවිතයේක යහපැවැත්මට ඊටාම අවශ්‍ය කරන කාරණයක් කියන එක හිතට ගන්න. මේ ධම්මික උපාසක මහත්මයාගේ මේ කතා ප්‍රවෘත්තිය තුළ අපිට කියලා දෙන්නේ ඒකයි. ඔහු බිරිඳගේ අදහස් වලට ගරු කරා. බිරිඳ ඔහුගේ අදහස් වලට ගරු කරා. එවැනි දෙමව්පියන්ට දාව බිහිවෙච්ච දරුවා දෙමව්පියන්ට අනුව යමින් දෙමව්පියන්ගේ අභිමතයේ පරිදි ජීවිතේ හොඳ දිශාවට ගමන් කළා. අපේ පෞල් ජීවිතවල මේ தත්ත්වය අපිට උදා කරගන්න බැරිද? අපේ දරුවෝ මේ විදිහට අපිට හදාගන්න බැරිද? පුළුවන් පින්වතුනි. ඔබ මේ හැම දෙයකටම ග්‍රහාපල gedara dore වාස්තු දෝෂ, භූමි දෝෂ කියන නොඑක් ආකාරයේ කරුණු කාරණාවන් ඉස්මතු කරගෙන තියෙනවා. ඒව ඕනාවට වැඩියෙන් හිතන්න එපා. දැන් අපි මේ ජ්‍යොතිෂය කියන දේ ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ජ්‍යොතිෂය කියන දේ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ පිළිගන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා කිංකරිස්සන්ති තාරකා තාරකා වලට මොනවද කරන්න පුළුවන්? හැබැයි මේ පටිච්ච සමුප්පාදයේ මත හේතුඵල සමவாய මත ක්‍රියාත්මක වෙන ලෝකයේ ක්‍රියාවලිය තුල ඊටාම අල්ප කාරණයක් පමණයි ජ්‍යොතිෂයේ හැටියට අපිට සලකන්න පුළුවන්. අනිකුත් කාරණාව රාශියක් තියෙන පුජ්‍යලයාගේ අභිමතය ඉලක්කය සඵල සාර්ථක කර ගැනීමට ඔබ ඉස්මුදුණෙන් පිළිගන්න ඔබ ඉස්මුදුණෙන් අගය කරන ඔය මහා විශාල මුදල් වියපැහැදම් කරලා ඔබ මේ හඳහන් වෙලාවල් බලාගෙන ජීවිතයේ සංවර්ධනය හොයාගෙන කටයුතු කරන නොයෙක් ආකාරයේ ආවතේවකම් වත්පිළිවෙත්වල නිරත වෙන ඔබ මොහොතකට මේ සමාජයට අවධානය යොමු කරලා බලන්න. සමහර අය පාරම්බෑවා, කටමැත දෙදෙව්වා. මම මේ කියන අනාවැකිය බොරුවක් වුණොත් මම නැවත ජ්‍යොතිෂ විද්‍යාව තුල නිරත වෙන්නේ නැහැ. ජ්‍යොතිර්විද්‍යා චක්‍රවර්ති මහාචාර්ය විශ්වකීර්ති විවිධ ගෞරව සම්මාන පද විසහිතව ඒ කවුරුවත් අවමානයේට අගෞරවයේට විවේචනයට ලක් කරනවා නෙමෙයි. මුළු මහත් සමාජයක් නොඑක ආකාරයෙන් නොමග යවලා ඒ අයගේ ජීවිතයේ හැබෑ මාවත පෙන්වා දෙන්නේ නැතුව කරන ක්‍රියාවලිය තුල තියෙන අඩලුහුඩුකමයි මේ කතා කරන්නේ. එහෙම කතා කරපු බොහෝ අයගේ අනාවැකි පහුගිය දවස්වල මොකද වුනේ කියන කාරණය ඔබට අමුතුවෙන් මම මතක් කරලා දෙන්න ඕන නැහැ. දැන් ඔය කියපු අනාවැකිය ඔය කියන ප්‍රතිරූපයේ පිළිබඳව දැඩි විශ්වාසය ඔබ හිතන ඔබේ දරුවා ගැන ඇහුවා. මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙනවා. අනේ දරුවගේ විභාග කටයුතු ගැන විභාගෙට සති කීපයකට ඉස්සෙල්ලා මං අහවල් තැනින් වෙලාව බැලුවා. ප්‍රතිඵල නම් ඒ තරම් සාර්ථක නැල්ලු. ළමයා විභාගේ පේල් වෙනවලු. ග්‍රහාපල හොඳටම තියනවලු. දැන් ඕක අර දරුවගේ ඔළුවට දැම්මොත් මොකද වෙන්නේ? දරුවගේ තිබිච්ච උනන්දුවක් නැති වෙලා යනවා. නිසා මේ தත්ත්වය තේරුම් අරගෙන වැරදි ක්‍රමෝපායන් තුලින් ආකාස්මික වේ කියන්නේ ඉබේ එහෙම නැත්නම් අහඹු ලෙස ජීවිතයේ અભිවෘද්ධිය සංවර්ධනයේ අපේක්ෂාවෙන් වෙහෙසෙන්නේ නැතුව නිවැරදි මාවතට අවතීර්ණ වෙලා නිවැරදි ක්‍රමෝපායන් ඔස්සේ ජීවිතයේ පිළිවෙලක් කරගෙන ඔබ ඔබේ ජීවිතයේ සංවිධානය කරගත්තොත් ඔබ තුල තියෙන යහපත් ආකල්ප ඉලක්ක නියත වශයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් පිඟුතුනි. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් නිසාවත් අනුන් නිසාවත් වැරදි විදිහකට තමන්ගේ ජීවිතයේ සංවර්ධනය අපේක්ෂා කරනවා නම් ඒ පුජ්‍යලයා සිල්වතෙක් නොවේ ප්‍රඥාවන්තයෙක් නොවේ ධාර්මිකයෙක් නොවේ දුස්සීලයා දිනෙන් දින පිරිහෙනවා අවපස හඳ වගේ වලාකුළු වලින් වැහිලා යනවා අඥානයා අතගහන හැම දෙයක්ම වැරදි විදිහට වටහාගෙන කටයුතු කරන නිසා ඔහු ක්‍රියාත්මක වුණාට ප්‍රතිඵල සාර්ථක වෙන්නේ නැහැ ඒ ප්‍රතිඵලය ළඟා කරගන්නකොට තවත් ගැටලුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අධාර්මිකව සැප සම්පත් ගොඩගහගෙන ජීවිතේ යහතින් ගත කළාට අනේ කෙලවරදී තමන් තැවි තැවි ජීවත් වෙනවා. දැන් සමහර අවස්ථාවල අපිට අහන්න ලැබෙනවා අපි අත්දකිනවා බොහොම වයෝවෘද්ධ වෙලා, ඔත්පල වෙලා, එක්තැන් වෙලා මරණාසන්න වෙලා ඉන්න උදවිය ළඟට යනවා දූ දරුවෝ ගෙදර උදවිය කියනවා අම්මා තාත්තට දැන් ටිකක් සිහිය අඩුයි එක එක දේවල් කතා කරන කිසිම පදනමක් නැහැ අරමුණක් නැහැ ඔහේ දොඩවනවා සමහර දේවල් අපිට තේරෙන්නේ මොනවද මේ කියන්නේ කියලා කවුරු හරි කොඩි වින කරනවා කියනවා කවුරු හරි ආවා කියනවා නොයේ දේවල් ගැන කතා කරන කිසිම සම්බන්ධයක් නැහැ ඒ ඔබ දන්න විදිහට සම්බන්ධයක් නැතුව ඇති. ඔබ දන්න විදිහට සම්බන්ධයක් නැතුව ඇති. හැබැයි ඒ කෙනාගේ මනස තුල පළපදියම් වෙච්ච ජීවිත කාලයේ පුරාවටම සිදු කරපු සිදුවීම් තුල යටිහිතේ තැම්පත් වෙලා යට කරගෙන තිබිච්ච දේවල් චිත්ත රූප මැවෙමින් ජීවිතයේ අර කායික වේදනාව දැනෙනකොට මානසික ව්‍යාකූලතාවයේ නොසන්සුන්තාවයේ ඇති වෙනකොට අර මරණය පිළිබඳ භීතියත් එක්ක විවිධ චිත්ත රූප මැවෙන්න පුළුවන් අනේ මම මේ කාලේ මෙහෙම වුණා මෙහෙම වුණා මේ දේවල් මට කොහොම බලපායිද ඒව තමයි විවිධ විදිහට විකෘති රූප හැටියට මෙවි මෙවි පේන ඒ වාගේ මනෝවිකාර භාවයක් හෝ අසත්‍යක් නැ හරියට විග්‍රහ කරගත්තොත් නිවැරදිව විමසලා බැලුවොත් ඒ ප්‍රකාශ කරන සියලු දේවල් සුලමෙල හොයලා බැලුවොත් ඒ ජීවිතේ පුරා අත්විඳපු සිදු කරපු ක්‍රියාකාරකම් වල ස්වභාවය අනුමාන කරගන්න පුළුවන් මැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතය හරියට සකස් කරගත්තොත් අපිට සැනසille නොමුලාව මරණයටපත් වෙන ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුදහම තුල ජීවිතයේ සංවර්ධනයේට බාධා කළේ නැහැ. ඒක නුසුදුසුයි ප්‍රතික්ෂේප කරලා දහම් මඟ පෙන්වලා දුන්නේ නැහැ. ජීවිතයේ සංවර්ධනය කරගන්න මාවත බුදුදහම තුලින් පෙන්වලා තියෙනවා. බුදුදහම තුල අපිට අනුශාසනා කරේ සිල්වත්ව, ඥානවන්තව, දැහැමිව ජීවිතයේ අභිවෘද්ධිය සලසා ගන්න වෙරවීරිය දරන්න ඒක ස්ථිරසාරයි. ඒක මෙලොවටත් ශක්තියක් වෙනවා, පරලොවටත් ශක්තියක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මික ගමන් මඟ තුල මගඵල ලබලා සසරින් එතර වෙන්නත් එයම තමයි අත්තිවාරම බවට පත්වෙන්නේ කියන කාරණයයි බුදුදහම අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ උතුම් ජීවන දර්ශනයේ ජීවිතයට එකතු කරගෙන ලබාගත් මනුස්ස ජීවිතය අර්ථාන්විත ජීවිතයක් බවට පත් කරගන්න වෙරවීරිය දරන්න කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා මේ උතුම් පින්කම නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ඔබ හැමත තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ දික්වැල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී තැමිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ